පසුගිය සතියේදී අප ස්වාමින් වහන්සේ අපට අලුත් මාතෘකාවක් වන නැවැත්ම සඳහා පැවැත්ම යන්න හඳුන්වා දුන්නා. මේ මාතෘකාවත් එහි වටිනාකමත් පසුගිය සතියේදී විස්තර කළා. ඒක YouTube නාලිකාවෙන් බලන්න පුළුවන්. අද දින එම දේශනාව ඉදිරියට කර ඉදිරියට කරගෙන යාමටත් ධර්මදේශනා සහ සමාන සාකච්ඡාව පැවැත්වීමටත් අති ගෞරවනීය ආචාර්ය කුකුල්පනී සුදස්සිය ස්වාමින් වහන්සේට පද පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්සේ. අත්තරවන් සරණයි හැම දිනාටම අපි පසුගිය සතියේ ජනවාරි 2023 ජනවාරි පළමු සෙනසුරාදා අලුත් මාතෘකාවක් ආරම්භ කළේ නැවැත්ම සඳහා පැවැත්ම. ඒ පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් විවිධ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් අපි පහුගිය සතියේ සිද්ධ කළා. ඒතර අද දවසෙත් අපි මේ මාතෘකාව ඉදිරියට සාකච්ඡා කරන්නේ අපිට මේ මාතෘකාව යටතේ සාකච්ඡා කළ යුතු කරුණු බොහොමයක් තියෙන බව අපි පසුගිය සතියේ සිහිපත් කරන්නට යෙදුණා. ඒ අතරින් පැවැත්ම කියන කාරණේදී අපිට ප්‍රධාන වෙනවා මූලික අවශ්‍යතා. ඒ කියන්නේ ආහාර, නිවාස, ඇඳුම්, සෞඛ්‍ය පහසුකම් ආදී මේ දිවි පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම්. දැන් අපි නිතරම පැහැදිලි කරලා දෙනවා ධර්මදේශනාවලදීත් ලෝකේ දේවල් පවතින හේතු සහ ප්‍රත්‍ය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ හේතු සහ ප්‍රත්‍ය පදනම් කොටගෙන තමයි ඵල හටගන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන්. එතකොට හේතු කියන්නේ මූල සාධක, ප්‍රත්‍ය කියන්නේ ඒකට උපකාරක සාධක. එතකොට දැන් අපි මේ ලබාගත්තු පංචස්කන්ධය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හටගත්තා. දැන් මේ පංචස්කන්ධය මේ භවය තුල පවතින්නේ කර්මය සහ ආයුෂය පාදක කොටගෙන. එතකොට කර්මය සහ ආයුෂ තමයි මේ ජීවිතය පැවැත්වීමේ මූල හේතු දෙක වෙන්නේ. එතකොට ඒ කර්මය සහ ආයුෂයෙන් මේ පංචස්කන්ධය දිගින් දිගට පවත්වාගෙන යන්න නම් අපට ප්‍රත්‍ය තියෙන්නට ඕන. ඒකට උපකාරක සාධක තියෙන්නට ඕන. උපකාරක සාධක නැත්නම් ඒක නඩත්තු කරගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ඒ උපකාරක සාධක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආස්වාස ප්‍රස්වාස ආහාරය ඒ වගේම ඉරියව් පැවැත්වීම සීතෝෂ්ණ මේ කාරණා ප්‍රධාන වශයෙන් අපට කය පවත්වාගෙන යන්නට උපකාර වෙනවා. එයින් ආහාර කියන කාරණය ප්‍රධානයි. එතකොට ඒ ආහාරය ප්‍රමුඛ කොටගෙන අපට ජීවිතය හොඳින් පහසුවෙන් පවත්වාගෙන යන්නට අවශ්‍ය තවත් සාධක ගණනාවක් අපි මූලික අවශ්‍යතා හැටියට හඳුනා ගන්නවා. ගිහි පින්නතුන්ගේ හැටියට අපිව මූලික අවශ්‍යතා කියනවා. භික්ෂුන් වහන්සේලාගේ හැටියට අපි සිව්පසය කියලා හඳුන්වනවා. එතකොට මේවා තමයි අපේ ජීවිතය පහසුවෙන් නඩත්තු කරගෙන යන්නට උපකාරක කාරණා. එතකොට අපි නැවැත්ම සඳහා පැවැත්ම කියන මාතෘකාව කතා කරනකොට ප්‍රධාන වෙනවා මේ පැවැත්ම සඳහා හේතු වෙන ප්‍රත්‍යපහසුකම්. නමුත් දැන් මේ ප්‍රත්‍යපහසුකම් අපිට පැවැත්මට අවශ්‍ය නිසා අරහත්ත්වයටපත් උනත් සම්මා සම්බුද්ධත්වයටපත් උනත් මේ මූලික අවශ්‍යතා නොසලකා හරින්න පුළුවන් කමක් නැහැ. ආහාර, නිවාස, ඇඳුම්, සෞඛ්‍ය පහසුකම් කියන මේවා රහතන් වහන්සේටත් ඒවා බැහැර කරලා කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. පැවැත්ම සඳහා ඒවා නඩත්තු කරගන්නට සිද්ධ වෙනවා. ඒවා නොසලකා හැරියොත් පැවැත්ම එතනින් අවසානයි. බුදුරජාණන් වහන්සේටවත් ඒවා නොසලකා හරින්නට පුළුවන් කමක් නෑ. ඒවා නොසලකා හැරියොත් පැවැත්ම අහෝසි නමුත් ගැටලුව තියෙන්නේ මේ මූලික අවශ්‍යතා ටික නඩත්තු කරගන්නට පවත්වන්නට ගිය තැන ඒ පිළිබඳව කෙලෙස් මතු වෙලා මොසපත් වෙලා අපි අර පෙර සතියේ කතා කරපු විදිහට අවශ්‍යතාවයේ ඉක්මවා ගිහිල්ලා හැඟීම් වලට වහල් වෙලා අපි කුමක් සඳහාද පවත්වන්නේ කියන කාරණය අපට අමතක වෙලා යනවා ගිලිහිලා යනවා. එතකොට නැවැත්ම සඳහායි පවත්වන්නේ කියන තැන අතහැරුණොත් ඒ පැවැත්ම තුල අපි එල්බ ගන්නවා විනා ගිලෙනවා විනා අපිට නවත්ව ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා නැවැත්ම සඳහා පැවැත්ම කියන මේ කාරණේදී ප්‍රධාන වශයෙන්ම අපේ අවධානයට යොමු විය යුතු සූත්‍ර දේශනාවක් තමයි arya වංශ සූත්‍ර දේශනාව. එහෙම නැත්නම් arya වංශ ප්‍රතිපදාව. ආර්ය වංශ පටිපදා. එතකොට ආර්යයන් වහන්සේලා යම් ආකාරයකටද ඒ විමුක්තිය සඳහා ප්‍රතිපත්ති ක්‍රමය පවත්වා ගත්තේ. එතකොට අපිත් ආර්ය භාවයටපත් වෙලා මේ භව ගමන නිමා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ආරයන් වහන්සේලා විසින් සහ ආර්ය භාවයට පත්වීමට අපේක්ෂා කරන අය විසින් නඩත්තු කරගෙන ගිය පවත්වාගෙන ගිය ප්‍රතිපත්ති ක්‍රමය අපට අනුගමනය කරන්නට සිද්ධ ඒ ප්‍රතිපත්ති ක්‍රමය කාරණා හතරකින් සංයුක්ත කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආහාර ඇඳුම් ඊළඟට ආහාර නිවාස සහ භාවනා දැන් මේ හතර එකට ගත්තහම නිකන් නොගැලපීමක් වගේ ගතියක් එකවරම අපිට පෙනෙන්නට පුළුවන්. මොකද ආහාර, ඇඳුම්, නිවාස කියන ඒවා භෞතික දේවල් ඒකට එකතු කරලා තියෙනවා භාවනා. නමුත් මේ ඒ නොගැලපෙනවයි වගේ පෙනෙන එකම තමයි එහි තියෙන ගැළපීම. එහි තියෙන සුසංයෝගය. මොකද ආහාර, නිවාස, ඇඳුම් පවත්වන්නේ මානසික සංවර්ධනය සඳහා මානසික සංවර්ධනය කුමක් සඳහාද නැවැත්ම සඳහා එතකොට අන්න ඒ ඒ අන්තර් සම්බන්ධතාවය හරියට තේරුම් අරගෙන පැවැත්වීමේ ක්‍රියාවලිය අපි කොහොමද කළ යුත්තේ කියන වැඩපිළිවෙල ප්‍රතිපදාව තමයි ආර්යවංශ ප්‍රතිපදාවයි කියලා හඳුන්වන්නේ. එතකොට එහිදී අපි පසුගිය සතියේ සිහිපත් කළා මේ ආර්යවංශ ප්‍රතිපදාවේ ප්‍රධානම අදහස තමයි හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා පවත්වා ගැනීම. අවශ්‍යතා පවත්වන්න නම් අවශ්‍යතා අතහරින්නට බෑ. අවශ්‍යතා පවත්වන්නට ගිය තැන හැඟීම් වලට වහල් වෙනවා. ඒතර හැඟීම් වලට වහල් වෙලා අවශ්‍යතා පැවැත්වුවොත් කාම සුඛල්ලිකාන යෝගයට අපි නතු වෙනවා. එතකොට මේවා පවත්වන්න ගියාම අපේ කෙලෙස් වැඩෙනවයි කියන අදහසින් ඒ ටික අපි කපාදු කරලා දැම්මොත් අපි අත්ත කිලමතාන යෝගය කියන අන්තයට වැටෙනවා. එතකොට ඔය අන්ත දෙකෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ බොහෝ පිරිස් ගමන් කරපු හැටි අපට සාසන ඉතිහාසයෙන් පේනවා. ඒ මොකද දැන් අපිට සමබරව පවත්වාගෙන යනවට වඩා එකක් අතහැරලා අනිත් පැත්තට හැරෙන එක තමයි වඩා පහසුයි වගේ පෙනෙන්නේ. එහෙම තමයි ලෝකයා දේවල් අනුගමනය කරන්නේ. යමකින් කෙලස් වැඩෙනවා නම් ඒක අතහැරලා දාන්නට ඕන කියලා තමයි හිතන්නේ. එතකොට අතහැරලා දාලා බැරි නම් ඒක අපට ඕන හැටියට පවත්වා ගන්න ඕන කියලා තමයි හිතන්නේ. එතකොට මේ මේ පොදු මානව සංකල්පනා තුල හැම විටම අර මතුවෙනවා අසමතුලිත ගතිය. සමබර ගතිය ගිලිහිලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව, සමචර්යාව. සමචර්යාවක් තමයි මේ නැවැත්ම සඳහා යන ගමන. ඒක විකෘති කරගෙන විනාශ කරගෙන අවුල් කරගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පවත්ව ගන්නටත් සිද්ධ නැහැ. හැබැයි අගතිගාමී වෙලා ඒ ගමන යන්නට පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර මූලික අවශ්‍යතා පවත්වා ගැනීම අනුමත කරනවා. හැබැයි හැඟීම් වලට වහල් වෙලා ඒ කැමැති දේවල් වලට මුසපත් වෙලා පවත්නවා නම් ඒ කාම සුඛයම අපේක්ෂා කරනවා නම් ඒ වාටම ලොල් වෙනවා නම් එතකොට එතන තියෙන්නේ කාම සුඛල්ලිකානු යෝගය. ඒක නැවැත්ම සඳහා උපකාර වෙන්නේ එතකොට මේවෙන් කෙලස් වැඩෙනවා කියලා දැනගත්තාම ඇතැම් පිරිසක් යමු වුණා ආහාර නොගෙන ඉන්නවා කයට අවශ්‍ය තරම්. එතකොට වාසස්ථාන පරිහරණය කරන්නේ නැතුව ඉන්නවා. ඇඳුම් පැළඳුම් පරිහරණය කරන්නේ නැතුව ඉන්නවා. බෙහෙත් හේත් පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා. එතකොට ඒ සියල්ල පැසකට දැම්මෙන් පස්සේ කයටයි පීඩා කරන්නේ. කයටයි තෙහෙට්ටු ඇති වෙන්නේ. එතකොට ඒ කයට වද දීලා කයට දුක් දීලා කයට තෙහෙට්ටු කරලා ඒ විමුක්තිය ලබන්නට පුළුවන් කියන ආකල්පයක් ඒ අය තුල තිබුණා. මොකද ඒවා ඇසුරු කරන්න ගියොත් කෙලස් වැඩෙනවා. ඒ නිසා ඒවා කප්පාදු කළාම තමයි අපිට භව ගමන නිම කරන්නට හරි එහෙම නැත්නම් ඒ අය අපේක්ෂා කරන විමුක්තිය ලබන්නට පුළුවන්. ඉතින් ඒ අන්ත දෙකම බුදුරජාණන් වහන්සේ බැහැර කරලා අපිට මැදමාවතක් සම සමචරයාවක්. ඒ කියන්නේ හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව කාම සුඛෙහි ගිලෙන්නෙත් නැතිව අවශ්‍යතා ප්‍රතික්ෂේප කරලා කප්පාදු කරලා දාලා කයට වද දෙන්නෙත් නැතිව කොහොමද නැවැත්ම ඉලක්ක කොටගත්තු පැහැදිලි දැක්මක් ඇතිව අපි මේ වැඩපිළිවෙල පවත්වාගෙන යන්නේ ඒක තමයි සමස්ත arya වංශ පටිපදාව තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මෙහිදී දැන් මේ මූලික අවශ්‍යතා ටික පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන විවිධ සූත්‍ර දේශනාවල විනය ප්‍රඥප්ති මේ හැම දෙයක්ම ගත්තහම අපට ඉපීම සහ පරිහරණය කියන කරුණු දෙකේදීම සැලකිලිමත් වෙන්න වෙනවා. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, බෙහෙත් තේත් මේ සියල්ලක්ම සඳහා වර්තමානයේ හැටියට ධනය උපයන්නට වෙනවනේ. එතකොට ඒ ධනය ඉපයීම සහ පරිහරණය කිරීම. උපයන්නේ ධනය හැටියට එහෙම නැත්නම් සම්පත් හැටියට ඒවා පරිහරණය කරන්නේ අවශ්‍යතා හැටියට. දැන් මේ වැඩ දෙකම කරන්න ගිය තැනදී අපේ මනස අසමතුලිත වෙන ආකාරය හඳුනාගෙන ඒක පාලනය කරගන්න වළක්වා ගන්න සංයමයට පැමිණෙන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පියවර තුනක් තියෙනවා. සමස්ත ධර්මයේ තියෙන කරුණු කැටි කරලා ගත්තා. එහි පළමු පියවර තමයි ඉපයීම සහ පරිහරණය අධාර්මික නොවි. එයින් අකුසල් ජනිත නොවි. තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී නොවි. ඒ ඉපයීම සහ පරිහරණය පවත්වා ගන්නට දක්ෂ වෙන්නට දෙවෙනි අවස්ථාව තමයි ඒ විදිහට බරපතල අකුසලයක් නොවුනත් සමහර කෙනෙක් ඒවා කෙලස් භරිතව පරිහරණය කරන. පව්කම් කරන්නේ අකුසල් කරන්නේ ධාර්මික උපයා ගන්නවා. ඒ වගේම ලෝකෙට අනතුරක් නැතුව පරිහරණය කරනවා. නමුත් ඒවා පරිහරණය කරන්න ගිහිල්ලා ඒවා පිළිබඳව ඇලෙනවා, බැඳෙනවා, අපේක්ෂා කරනවා. ඒ විදිහට ක්ලේශයන් සමග සම්මිශ්‍රණය වුණු ආකාරයට ඒවා පවත්වනවා. එමනම් දෙවැනි පියවර තමයි කෙලස් නොයඩෙන ආකාරයෙන් පරිහරණය කිරීම. පළවෙනි පියවර ඒ කියන්නේ අකුසල් සිදු නොවන ආකාරයට පරිස්සම් වීම දෙවැනි පියවර තමයි කෙලස් වැඩෙන්නේ නැති ආකාරයට පරිස්සම් වීම ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි ගුණය සහ නුවණ වැඩෙන ආකාරයට ඒවා පරිහරණය කිරීම. එතකොට ඔන්න ඔය පියවර තුන අපි හඳුනා ගන්නට වෙනවා අපට ඉපීම සහ පරිහරණය කිරීම කියන අවස්ථා දෙක සම්බන්ධ. එතකොට එහෙම කටයුතු කරන්න දක්ෂ වුණොත් තමයි අපිට ඒ භෞතික සම්පත් පරිහරණය, ප්‍රත්‍ය පරිහරණය නැවැත්ම සඳහා ඉලක්ක කොටගත්තු වැඩපිළිවෙලක් හැටියට ගෙනියන්න පුළුවන්. අන්නේ ක්‍රමය තමයි අරියවංශ ප්‍රතිපදාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඉපයිම පරිහරණය කිරීම කියන මේ අවස්ථා අකුසලයක් නොවන හැටියට අනර්ථයක් නොවන හැටියට පවත්වා ගන්නට නම් ඒ තැනැත්තා දක්ෂ වෙන්නට ඕන කරුණු තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පරියේෂණ මාත්‍රාව, පටිග්ගහන මාත්‍රාව සහ පරිභෝග මාත්‍රාව හඳුනා ගන්නට. පරියේෂණ, පටිග්ගහන, පරිභෝග කියන අවස්ථාවල ප්‍රමාණය දැනගෙන, පමණ දැනගෙන, පමණ දැනගෙන පරියේෂණ කියලා කියන්නේ ඉපීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ ධනය උපයීම, ධනය සෙවීම, සම්පත් සෙවීම පිළිබඳ කාර්යභාරය. ඊළඟට පටිග්ගහන කියලා කියන්නේ ඒවා පිළිගැනීම භික්ෂුන් වහන්සේලාගේ හැටියට මේවා ගොඩක් දේවල් දේශනා කරලා තියෙනවා. ඒතර භික්ෂුන් වහන්සේලා අනුන්ගෙන් ලැබෙන දෙයින් යැපෙන්නේ. ඒතර ඒක පිළිගන්නා ප්‍රමාණය ඊළඟට පරිභෝජනය කරන ප්‍රමාණය. මේවා පිළිබඳ ප්‍රමාණයන් අපි තේරුම් ගන්නට ඕන. ඒ ප්‍රමාණ අතික්‍රාන්ත වුණොත් තමයි අපි අවශ්‍යතා පරයා හැඟීම් වලට වහල් වෙන්නේ. එතකොට එහෙම කටයුතු කරනකොට යථාලාභ සන්තෝෂ යථා බල සන්තෝෂ යථා සාරූප සන්තෝෂ කියලා මේ සන්තුෂ්ටිය වැඩෙන්නේ එහෙම පරිහරණය කළොත් තමයි එහෙම නැත්නම් අපිට මේ සන්තුෂ්ටිය නැතු යනවා එතකොට මේ සන්තුෂ්ටිය තෘප්තිය නැතිනම් මේ ගමන් මඟ තුල ಗುಣ නුවණ වැඩෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නවා කුසල ධම්මා uppajjanti uppannava අකුසල ධම්මා පරිහායන්ති යතහිදම් භික්කවේ සන්තුට්ඨිත මහණෙනි මේ සතුට තරම් අන් කවර ධර්මයක්වත් මම දකින්නේ නැහැ කුමක් පිණිසද නූපන් කුසල් උපදවන්නට උපන් අකුසල් ප්‍රහාණය කරන්නට. ତර නූපන් කුසල් උපදවන්නට තරම්ම ප්‍රබලයි සන්තුෂ්ටිය. උපන් අකුසල් ප්‍රහාණය කරන්නට එතරම්ම ප්‍රබලයි සන්තුෂ්ටිය. හැබැයි ඒ සන්තුෂ්ටිය කියන්නේ කොමක්ද කියන එක අපි පෙර අවස්ථාවල සාකච්ඡා කළා. සාමිස සතුට නෙමෙයි. निराමිස සතුට. සාමිස සතුට කියන්නේ තෘෂ්ණා මූලිකව, කෙලෙස් භරිතව, ඉන්ද්‍රිය පිනවීමෙන්, ඉන්ද්‍රිය උත්තේජනය කිරීමෙන් ලබන්නා වූ සන්තුෂ්ටිය. ඒකෙන් ඇතුළත කලම්බනවා. ඒකෙන් අකුසල් උපදවනවා. කුසල් යටපත් කරනවා. ක්ලේශයන් මතු කරනවා. දාහයක් ඇති කරනවා. නැවත නැවත අපි දේවල් අත්පත් කරගන්නට පොළඹවනවා. අත්‍රිච්ඡතා මහිච්ඡතා වර්ධනය කරන අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ තියනවට වඩා ප්‍රනීත දේවල් අපේක්ෂා කරන වඩා උසස් දේවල් අපේක්ෂා කරන මහිච්ඡතාවය කියලා කියන්නේ වැඩි වැඩි ප්‍රමාණාත්මකව වැඩියෙන් අපේක්ෂා ඊළඟට ඒ තමන් අපේක්ෂා කරන වඩා උසස් දේ ඒ වගේම වඩා වැඩිපුර ලබන්නට අපේක්ෂා කරන දේ ධාර්මිකව ලබන්නට බැරි නම් ඒ ඒ පිළිබඳව අයථා විදිහට හරි ඒවා ලබන්නට උනන්දු වෙනවා. එතකොට පාපිච්චතා අත්‍රිච්ඡතා මහිච්ඡතා නිසා පාපිච්ඡතාවයට සත්‍යය පෙළඹෙනවා. එතකොට ඒ මට්ටමට වැටුණු ගම ඒ තනත්තාට අර සැබෑ විමුක්ති මාර්ගයෙන් නැවැත්ම පිණිස යන ගමන් මඟ වෙනුවට පැවැත්ම තුල අතරමං වෙන වැඩපිළිවෙලක්. පැවැත්ම තුලත් යහතින් පවතිනවා නෙවෙයි පැවැත්ම තුල අතරමං වෙන වැඩ පිළිලක් තමයි එතන ඉඳලා ආරම්භ වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? අර සන්තුෂ්ටිය තෘෂ්ණාමූලික සන්තුෂ්ටිය ඉන්ද්‍රිය පිනවීම තුලින් ලබන්නා වූ සතුට තෘප්තිය ගැන පමණයි සැලකිලිමත් වෙලා තියෙන්නේ. එතකොට කාම සුඛල්ලිකාන යෝගේ. ඒ කාම කියලා කියන්නේ කැමති දෙන්නේ. ඒ කැමති දේ ලැබීමෙන් අත්පත් වෙන සැපය සන්තුෂ්ටිය. ඒකට ඇලිලා. එතකොට ඇහින් දකින්න කැමති දේ, කනෙන් අහන්න කැමති දේ, නාසයෙන් ආග්‍රහණය කරන්න කැමති දේ, දිවෙන් රස විඳින්න කැමති දේ, කයින් ස්පර්ශ කරන්න කැමති දේ, මනසින් අරමුණු කරන්න කැමති දේ, ඒවට ඇලිලා, ඒවට බැඳිලා, එහි මුසපත් වෙලා. ඒකෙන් සතුටු වෙන්න. ඒකෙන් සැපවත් වෙන්නට. ගිජු වෙලා. එතකොට ඒ තනත්තා යොමු වෙන්නේ කාමසුකල්ලිකාන යෝගයට. එතකොට එහෙම නොවෙන්නට නම් ඒ තනත්තාට निराවිස සන්තුෂ්ටිය. ඒ කියන්නේ කෙලස් වලින් විනිර්මුක්තව ලෝභ ද්වේෂ මෝහ අකුසල මූලයන්ගෙන් තොරව කුසල මූලයන්ගෙන් උපදින්නා වූ සන්තුෂ්ටිය. සතුටක් සැපයක් සැනසීමක් තියෙන්නට ඕනේ. ඒ සන්තුෂ්ටිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නූපන් කුසල් උපදවන්නට හේතු උපන් අකුසල් ප්‍රහාණය කරන්නට හේතු සැපය සහ සතුට කියන දෙකම සාමිස නිර්ාමිස වශයෙන් දෙකට බෙදෙනවා. එතකොට සැපය කියලා කියන්නේ කයට දැනෙන සුඛ වේදනා. සතුට කියලා කියන්නේ මනසට දැනෙන සෝමනස්ස වේදනා. සුඛ සෝමනස්ස. එතකොට කයට දැනෙන සුඛ වේදනාව සාමිස වෙන්නත් පුළුවන්, निराමිස වෙන්නත්. සාමිස වෙනවා කියලා කියන්නේ දැන් තමන් කැමති යහනාවක වැතිරීමෙන්, තමන් කැමති ස්පර්ශයන් මුදුමලක ස්පර්ශයන් ලැබීමෙන්, තමන් කැමති කෙනෙකුන් වැළඳ ගැනීමෙන්, තමන් කැමති කෙනෙකුන් සමග එක්ව ජීවත් වීමෙන් එතකොට ඒවා තුලින් ඉන්ද්‍රිය උත්තේජනය කිරීමෙන් ඉන්ද්‍රිය පිනවීමෙන් යම්කිසි සුඛයක් සැපයක් ලැබෙනවා නම් ඒ සැපය තමයි සාමිස සැප. නමුත් ඒකෙන් දාහයක් ඇති කරනවා, කම්පනයක් ඇති කරනවා, වික්ෂිප්ත බවක් ඇති කරනවා, ඇතුළත සැලෙනවා. එතකොට නැවත නැවත ඒ සුඛය සඳහාම පොළඹවනවා. මේ විදිහට ඒ එතන අතෘප්ති කරගතියක් කුසල් වැඩෙන ගතියක් නෙමෙයි කෙලස් වැඩෙන ගතියක් එතන පවතී. හැබැයි මේ කායික සුඛයම අපට ඕනනම් निराமிසව ලබන්නටත් පුළුවන්. ඒ කියන්නේ කෙලස් අවදි කරගන්න නැතිව ලැබෙනා වූ එක්තරා කායික සැපයක්. ඒක කොහොමද ලැබෙන්නේ? ඒක ලැබෙන්නේ කුසල් වැඩෙනකොට. මීට පෙර දිනක මම හිතන්නේ අපි ධර්ම සාකච්ඡාවේදී සිහිපත් කළා. මීට අවුරුදු 15කට 20කට විතර ඉහතදී අපේ අත්දැකීමක් ඒ කියන්නේ එදා දවසේම මම බොහොම තෙහෙට්ටු ගතියෙන් හිටියේ. උණ ගැනෙන්න එනකොට ඇඟේ රිදුම් කැක්කුම් තියෙන්නේ. අන්න ඒ වගේ එදා දවසම මම ලොකු තෙහෙට්ටුවකින් හිටියේ. ඉතින් එදා උදේට දාන වන්දලත් මම කළේ නිදාගත්ත එක. දවල්ට දාන වන්දලා මම කළෙත් නිදාගත්තේ. හවස් වෙලා නායක හඳුරෝ මට ඇවිදින් කිව්වා සුදස්සේ හඳුරෝ මේ අද බෝධි පූජාව තියන්න කවුරුත් නැහැ පොඩි හඳුරෝ. ඒ නිසා පොඩ්ඩක් ගිහිල්ලා බෝධි පූජාව තියන්න. ඒක කියනකොටම මට තරහක් ආවා. මොකද දැන් දවස මුළුල්ලේම මම මේ තෙහෙට්ටුවෙන් නිදාගෙන හිටියා. මොකක් නිසාද නිදාගෙන ඉන්නේ කියලා කවුරුත් ඇවිදින් විමසුවේ නැහැ. අසනීපයක්ද කියලා කවුරුත් ඇහුවේ නැහැ. ඇත්තටම ඒ මට ඒවල හිතිච්ච විදිහ. නමුත් ඇත්තටම සිද්ධ වුණේ මම ඉන්න කුටිය වෙනම තියෙනවා. එතකොට මම දොර වහලා තියෙනවා නම් කවුරුත් ඇවිල්ලා බාධා කරන්නේ නැහැ. මම නිදාගෙන ඉන්නවද, භාවනා කරනවද, ඒක ගැන ඒ සම්පූර්ණ නිදහස මට දීලා තියෙනවා මගේ ගැන තියෙන විශ්වාසයත් එක්කලා. ඒ නිසා කවුරුත් අතරමඟ බාධා කරන්න එන්නේ නැහැ. ඉතින් ඒ නිසායි කවුරුත් ආවේ නැත්තේ. නමුත් මට එවල හිතුනේ දැන් මේ උදේ ඉඳන් මං අපහසුයෙන් වැතිරිලා ඉන්නවා. කවුරුත් ආවේ නැහැ මගේ සැප දුක් බලන්න. දැන් මේ ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න ඕන වෙනකොට ඇවිල්ලා කතා කරනවා. එහෙම තමයි හිතුනේ. ඒකත් එක තමයි කෝපෙම තු. හැබැයි එවලෙම මං කල්පනා කළා ඇයි මම එහෙම හිතන්නේ? දැන් මේ අපහසුයෙන් ඉන්න දවසට නේද ඇත්තටම බෝධි පූජාව තිබීම වැදගත් වෙන්නේ. දැන් සාමාන්‍ය මහජනයා ගත්තන් පස්සේ අනිත් දවස්වලට බෝධි පූජාවක් නොතිබ්බත් අසනීපයක් ඇතුළාම තමයි මිනිස්සු ඇවිත් බෝධි පූජාවක්. ඉතින් අපි පන්සලේම ඉඳලා අපි මේ අපහසු දවසේ මේ මේ වෙහෙසත් එක්ක තෙහෙට්ටුවත් එක්ක මම කීයටවත් බෝධි පූජාවට යන්නේ නැහැ නායක හඳුරු මතක් කළේ නැත්තම්. ඉතින් නායක හඳුරු මට අවැඩක් නෙමෙයි කළේ අනර්ථයක් නෙමෙයි කළේ අනුන්ගේ වැඩක් කරන්න නෙමෙයි කළේ කිව්වේ මම වෙනදත් සදහසිතෙන් තෙරුවන් වන්දනා කරනවා. ඉතින් ඒක නේද මට මේ කරන්න කිව්වේ. ඉතින් අද දවසේ මට ඒක සිහිපත් කළේ නැත්තම් මං කීයටවත් ඒක මගේ අතින් කෙරෙන්නේ නැහැ. ඉතින් අද දවසේ මේ තෙහෙට්ටුවෙන් ඉන්න වෙලාවේ නේද මට ඇත්තට මේක අත්‍යවශ්‍ය වෙලා. එහෙම හිතනකොට අර කෝපේ යටපත් වෙලා නායක හාමුදුරුව ගැනත් ලොකු ගෞරවයක් ප්‍රසාදයක් ඇති වුණා. එවලේ මට මතක් වුණා බුදුරජාණන් වහන්සේ අපට මේ කෝපය, ద్వේෂය, ආවේගය දුරු කරගන්න හැටි කියා නොදුන්නා නම් අපි කොච්චර මේ ආවේගයන්ගෙන් දැවෙනවද විනාශය. එහෙම හිතනකොට බුදුරජාණන් වහන්සේ ගැන වෙනදටත් වඩා සද්ධාාවක් අපේ මනසේ මතු වුණා. ඒ සද්ධාවත් එක්ක මම පත්කඩෙත් අරගෙන බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා සියලු දෙනාටම පන්සල් සමාදන් කරවලා ඊට පස්සේ බුද්ධ වන්දනා බෝධි වන්දනා කරලා පිරිත් කියලා පැය එකමාරකට ආසන්න වෙලාවක් එතන ගත කරා. ඒ කටයුතු ටික නිම වෙනකොට අර උදේ ඉඳන් තිබුණු තෙහෙට්ටු ගතිය, රෝගී ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා මම වාඩි වෙලාද ඉන්නේ, හිටගෙනද ඉන්නේ, අවකාශයේද ඉන්නේ, බිමට ස්පර්ශ වෙලාද ඉන්නේ, ඒ මොකක්වත් වෙනසක් නැතිව ඇඟේ කොතනකවත් රිදුම් කැක්කුම් පීඩා නැතිව ඇඟේ මොකක්වත් බරක් වෙහසක් නැතුව පුදුමාකාර සැහැල්ලු සුවදායක තත්වයකට මගේ කය සැකසුණා ඒ බෝධි පූජාව නිම එදා මට හිතුණා මට ඕන නම් ඒ ඉරියව්වෙන් එදාර එළි වෙනකන් ඒ බෝධින් වහන්සේ ළඟ වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ තරම් සුවයක්. ඒතකොට ඒක මානසික සන්තුෂ්ටිය නෙමෙයි. කයට දැනෙන සුවය, පහසුව, සැහැල්ලුව, එතකොට අර ඉන්ද්‍රිය පිනවලා ඉන්ද්‍රිය උත්තේජනය කරලා 1000ක් ඇතුළතින් හුස්නා 1000ක් ක්ලේශ 1000ක් ඇති කරලා ඒව තුලිනුත් යම්කිසි කායික සැපයක් තමයි ලැබෙන්නේ ආස්වාදයක් ලබනවා හැබැයි ඒක හරියට අර කුෂ්ඨයක් කසනවා වගේ කුෂ්ඨ රෝගය ඇති තැන කසනකොට යම්කිසි සොයන්න හැබැයි එකෙන් ඔඩු දුවනවා වර්ධනය වෙනවා. අර ප්‍රතිකාර කරන එක වෙහෙස කරයි දැවිලි සහිතයි සමහරට හැබැයි අමාරුවෙන් හරි ප්‍රතිකාරය කළාම කුෂ්ඨය අහෝසි වෙනවා. එතකොට සුවදායකයි. ඒ සුවය අර කැසීම නිසා ඇති වෙන සුවේ වගේ එකක් නෙමෙයි. නමුත් ඒක අරීට වඩා හැබෑ සුවයක්. අන්න වගේ निराமிස සුවය කායිකවත් අපට විඳින්නට පුළුවන්. අන්නේ කායික निराமிස සෝය තමයි අපිට කුසල් ජනිත කරන්නට උදව් වෙන්නේ. ඒතර කෑම කන්න ඕන කය පවත්තන්න. නමුත් කෑම කාලා බඩ පිරීලා ලබන සෝය නෙමෙයි අපට භාවනාවට ගුණධමයට අවශ්‍ය වෙන්නේ. ඒ ආහාරයෙන් කය නඩත්තු කරගෙන කුසලයෙන් මනස සැහැල්ලු කරගෙන ඒ තුලින් ඇති කරගන්නා වූ කායික සංහිඳියාව කායික සැපය එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුඛිනෝ චිත්තං සමාධියති. කය සුවපත් වුනහම තමයි සිත සමාධිගත වෙන්නේ. සමාහිතෝ යථා භූතං පස්සති පජානාති. ඒ හිත සමාධිගත වුනහම තමයි ලෝකේ යථාර්ථය දකින්නේ. එතකොට කොහොමද ඒ සුවය දැනෙන්නේ කයට? නිර්ආමස සුවය. අර ආහාර පාන භුක්ති විඳලා ඉන්ද්‍රිය පිනවලා කායික සුවයක් ලබන්නට පුළුවන්. ඒක දැවිලි සහිතයි. ඒක කම්පණයකින් යුක්තයි. ඉන්ද්‍රිය සැලෙනවා. එතකොට අර නිර්ාමිස වශයෙන් ලබන කායික සුවය දහම් ඇසීමෙන් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ආදී මෙනෙහි කිරීමෙන් සමත විපස්සනා භාවනා තුලින් අපි හැමදාමත් කියන හැටියට මනසේ දුර්ගුණ දුරු වීමෙන් යහගුණ අවදි වීමෙන් ලෝක ධර්මතා නුවණින් ස්පර්ශ වෙනකොට ඇතුළතින් ඇතිවෙන සැහැල්ලුව කයටත් විහිදී යනවා. ඒ විහිදී යනකොට ඇතිවෙන ඒ කායික සුවය එය තමයි කුසල් අවදි කරන්නට, ගුණ අවදි කරන්නට, ප්‍රඥාව අවදි කරන්නට, නැවැත්ම සඳහා යන ගමනට අපට සහායක් වෙන්නේ. එතකොට ඒ ඔය අපි දැන් පැහැදිලි කළේ කායික වශයෙන් ලබන සැපය සාමිස සැපය සහ නිර්ාමිස සැපය කියලා දෙවිධයකින් ලබන්නට පුළුවන්. මානසික සැපය තමයි අපි සතුට සොම්නස කියලා හඳුන්වන්නේ. ඒ සතුට සොම්නසත් අපිට ඔය දෙවිධයෙන්ම ලබන්නට පුළුවන්. අපි කැමති දේවල් අත්පත් කැමති දර්ශන දැකීමෙන්, කැමති ශ්‍රවණයන් ඇසීමෙන්, කැමති රසයන් විඳීමෙන් කැමැති ආග්‍රහණයන් ලැබීමෙන් කැමැති අරමුණු නැවත නැවත මනසින් ආවර්ජනා කිරීමෙන් අපට ලොකු සතුටක් සොම්නසක් ප්‍රීතියක් දැනේ. ඒ සතුට සොම්නස ප්‍රීතිය සාමිසයි කෙලෙස් සහිතයි කෙලෙස් කෙලෙස් භරිතයි ඒක කුසල් වඩන්න හේතු වෙන්නේ කෙලස් වැඩෙන්නටයි ඒක හේතු වෙන්නේ. එතකොට ඒ කෙලස් වැඩෙන්නට හේතු වෙන විදිහේ සන්තුෂ්ටියකින් අපට කොහෙත්ම නැවැත්ම සඳහා සහයෝගයක් ලැබෙන්නේ නැහැ. එතකොට නැවැත්ම සඳහා සහයෝගය ලැබෙන්නේ निराமிස සන්තුෂ්ටිය තුලින්. निराமிස සන්තුෂ්ටිය කොහොමද ලබන්නේ? අර අපි මුලින් කිව්ව විදිහට දුරුගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ලෝක ධර්මතාවයන් නුවණින් තේරුම් ගන්නට උත්සාහ කරනකොට තමයි අපට ඒ නිර්ාමස සන්තුෂ්ටිය ලබන්නට පුළුවන්. එය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන් කිසිදු ධර්මයකට වඩා අකුසල් දුරු කරන්නට කුසල් වඩන්නට අපට උපකාර වෙනවායි කියන්නේ. අර ක්ලේශයන් නිසා ඇතිවන සන්තුෂ්ටිය ඇත්තටම ඒ සන්තුෂ්ටිය ඇති වුණාම අපිට සමහර වෙලාවට කුසල් වඩනවා තියා එකතන ඉන්නවත් අමාරුයි. දැන් මේ තෘෂ්ණා මූලිකව කෙලස් භරිතව සිත පිනා යනකොට අපිට එකතන ඉන්න අමාරුයි එහාට මෙහාට නැගිටලා ඇවිදින්න ඕන වෙනවා. ඇවිදලත් ඒ ඒ පීඩාව සංසිඳෙන්නේ නැත්නම් අපිට උඩ පනින්න ඕන වෙනවා, කෑ ගහන්න ඕන වෙනවා, සින්දු කියන්න ඕන වෙනවා, හූ කියන්න ඕන වෙනවා, අනිත් අයට කියන්න ඕන වෙනවා. මහා කලබගෑනියක් ඇති වෙනවා ඒ සන්තුෂ්ටිය ඇතුලෙන් ඇති වෙනකොට යති කරන කම්පනය. ඊළඟට ඒක තවත් වැඩි වුණොත් අපිට නිින්ද යන්නේ නැහැ. කෑම කන්න බෑ. ඒ කියන්නේ අතුල පද්ධති ඔක්කොම විපරීත වෙනවා. රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය, පේශි පද්ධතිය මේ ඔක්කොම කම්පණය වෙනවා. එතකොට නිින්ද යන්නේ නැහැ, කෑම කන්න බෑ, ඒ සතුට වැඩි වුණා. ඒක තවත් වැඩි වුණොත් එහෙම කෙලිම පුද්ගලයා මැරිලා වැටෙන්නට පුළුවන්. ඒ නිසා තමයි ওই වෛද්‍යවරු කියන්නේ හෘද රෝග එහෙම තියන අයට සීමාන්තිකව දුක් වෙන්නටත් එපා, සීමාන්තිකව සතුට වෙන්නටත් එපා. ඒකෙන් ඊතරම් කම්පනයක් ඇති කරනවා. ඒ සාමිස සතුට නිසා. එතකොට ඒක කෙලස් නසන්නට සංසිඳවන්නට උදව් වෙන්නේ නැහැ. කෙලස් වඩන්නට, වික්ෂිප්ත කරන්නටයි හේතු නමුත් निराமிස සතුට අපේ සිත සංසිඳවනවා. හොඳට නිින්ද යනවා, හොඳට ආහාර දිරවනවා, ගත සැහැල්ලු කරනවා, සිත සුවපත් කරනවා, කෙලස් දුරු කරනවා, සිහිය උපද්දවනවා, ඒකාග්‍රතාවය දියුණු කරනවා, ප්‍රඥාව අවදි කරනවා. අපිට ඒ සතුට තමයි නිවන සඳහා උපකාර වෙන්නේ. ඒ නිසා මේ ප්‍රත්‍ය අසුරු කරනකොට ආහාර, නිවාස, ඇඳුම්, ඖෂධ වර්ග සහ අවශේෂ ධනය, බලය, නිලය, ඒ හැම දෙයක්ම අපිට ජීවිතේ පවත්වා ගන්න යම් ප්‍රමාණයකින් අවශ්‍ය වෙන්නට පුළුවන්. හැබැයි ඒවා පිළිබඳව තෘෂ්ණා මූලිකව ඒවා අත්පත් කරගෙන ඒවා ලං කරගෙන ඒව නිසා අපි සතුටක් ලැබුවා කියලා ඒ සතුට අපිට නැවැත්ම සඳහා සහාය වෙන්නේ නැහැ. නැවැත්ම සඳහා සහාය වෙන්නේ අපට හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවල සීමාවන් හඳුනාගෙන හැම තිස්සෙම කුමක් සඳහාද මේවා කියන ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුක්තව කටයුතු කරන්න පුළුවන් වුණොත් තමයි කෙලස් වසඟ නොවි කාමසුඛල්ලිකානු යෝගයට නතු නොවි අපට පුළුවන් වෙන්නේ අර ලැබෙන ප්‍රත්‍ය උදව් කරගෙන කායික මානසික निराமிස සුවේ निराමිස සැහැල්ලු බව ජනිත කරමින් කුසල් වඩන. අන්න ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ අරිය වංශ ප්‍රතිපදාවේ කාරණා තුනක් භෞතික කාරණා කියනවා වස්ත්‍ර ආහාර නිවාස ඒවා භෞතික කාරණා. ඒ කියන්නේ ජීවිතේ පවත්වන්නට අවශ්‍ය ප්‍රත්‍යපහසුකම් සම්පත්. ඊළඟට භවනාරාමතා. භවනාරාමතා කියලා කියන්නේ මානසිකව ගුණ නෝන වර්ධනය කිරීම. එතනට යන්න අරව සහාය කරගන්නේ කොහොමද? ඒ සඳහා තමයි මේ යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය. ତර යථා ලාභ සන්තෝෂය කියලා කියන්නේ ලැබෙන පමණට සතුටු වීම. ඒ කියන්නේ ලැබෙන ප්‍රමාණය ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ. දැන් මේක පැවිද්දාට 100ට 100ක්ම ගැටලුවක් නෑ. මොකද පැවිද්ද අනුන්ගෙන් යැපෙන කෙනෙක් නේ. අනුන්ගෙන් යැපෙන කෙනෙක් නිසා පැවිද්දාට ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වෙන්නට හිත හදා ගන්නට වෙනවා හිත හදා ගන්නවා නම් එතන සැහැල්ලු බවක් තියෙනවා. ඒතකොට ලැබෙන්නේ කොච්චරක්ද කියන්න බෑ. අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයෙන්ම ලැබෙන්නේ නැති වෙන්නට පුළුවන්. ඒ නිසා අනවශ්‍ය බලාපොරොත්තු ඇති කරගන්න නැතුව තථාගතයන් වහන්සේ දේශනා කරන අල්පයෙන් යැපෙන්නට හිත හදාගන්න. එතකොට අමතරව ලැබුණොත් ඒක අමතර ලාභයක් හැටියට තෘප්තිමත්. අවමෙන් යපෙන්නට කියලා කියන්නේ චීවරයේ හැටියට සොහොනේ දාපු පාංශකූල චීවරය මිනිය ඔතාපු මල මුත්‍ර සැරව ලේ ඕජාවන් තවරුණු ඒ වස්ත්‍ර හොදලා අරගෙන කෑලි ඉරිච්ච කපලා අයින් කරලා මහලා හදාගන්න සිවුර. එතකොට ඒ අවමයෙන් යැපෙන්නට පුහුණු වුණාම අතිරේකව වඩා උසස් රෙදි පිළිවෙලින් සිවුරු මහලා දෙනවා නම් ඒක පිළිගන්නට පුළුවන්. හැබැයි එහෙම නොඋනයි කියලා කලබල වෙන්න දෙයක් නැහැ. මේ දායකයෝ අපිට හොඳ සිවුරක්වත් පූජා කරන්නේ. අපි මෙච්චර බණ කියනවා. ඒත් මේගොල්ලන්ට ඒවා මොකක්වත් හැඟීමක් නැහැ කියන අනුන්ට චෝදනා කරන්න, නිග්‍රහ කරන්න කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලැබෙනවා නම් පරිහරණය කරනවා. එහෙම නැත්නම් අර ලද දෙයින් සතුටු වෙනවා. ආහාරය ගියක් ගියක් පාසා ගිහිල්ලා පිඩුසිඟාගෙන ලැබෙන මිශ්‍ර ආහාරයෙන් යැපෙන්නට හිත හදාගත්තාම අමතර ලැබුණොත් ආශිර්වාද පූර්වකව එය පිළිගන්නවා එහෙම නැතිනම් අර තියෙන එකෙන් යැපෙනවා කාටවත් චෝදනා කරන්න නිග්‍රහ කරන්න හෝ තමන්ගේ මනස සැලෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ අරියවංශ ප්‍රතිපදාවේ දේව දේශනා කරනවා අලද්ධාච පින්නපාතං නපරිතස්සති ඒ නොලැබුණයි කියලා ඒකෙන් තැති ගන්නෙ නැහැ. ලැබුණත් ඒකට මුසපත් වෙන්නේ නැහැ. අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධ. නොලැබුණයි කියලා තැවෙන්නේ නැහැ. ලැබුණොත් ඒක අගතිගාමී වෙන්නේ නැතිව ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන්, ක්ලේශයන්ගෙන් අගතිගාමී වෙන්නේ නැතිව අමුච්චිතෝ මුලාවෙන් මුසපත් වෙන්නේ නැතිව අනජ්ජාපන්න තෘෂ්ණාවෙන් දැඩිව උපාදාන කරන්නේ නැතිව ආදීනව දස්සාවේ ඉපයින් පරිහරණය කිරීම නඩත්තු කිරීම සංරක්ෂණය කිරීම සංස්කරණය කිරීම තුල තියෙන ආදීනවය වෙහෙසකර බව පිළිබඳව අවදිමත් සිතින් nissarana pañño කෙලස් දුරු කිරීම සඳහායි මේවා පරිහරණය කරන්න කියන අවබෝධයෙන් තමයි ඒක පාවිච්චි කරන්නේ. ඉතින් දැන් මෙහෙම කියනකොට හිතෙන්න පුළුවන් ඉතින් ওই විදිහට කොහොමද ගිහියා කරන්නේ කියලා. ඉතින් ගිහියාට ඒ විදිහට කරන්න බැරි නම් ඉතින් නැවැත්මක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ගිහම ගිහියෙක්ම පැවිදි වෙන්නට ඕන කියලා නෙමෙයි. ගිහිව පවතින්නට පුළුවන්. ඒක නිවනට බාධාවක් නෙමෙයි. හැබැයි පැවැත්ම තුල මුසපත් වෙන්නේ නැතුව අගතිගාමී වෙන්නේ නැතුව මේ නිවැරදි දැක්ම මේ නිවැරදි දර්ශනය මේ නිවැරදි ප්‍රතිපදාව තමන්ගේ ජීවිතය තුළ සැලසුම් කරගන්නට. ඒක තමයි නැවැත්ම සඳහා පැවැත්ම කියන්නේ. එතකොට දැන් පැවිද්දාට නම් අනුන්ගෙන් ලැබෙනවා. ගිහියට කවුරුවක් ගෙනත් දෙන්න කෙනෙක් නැහැනේ. ගෙනත් දෙන්න කෙනෙක් නැති වෙනකොට ගිහියා කොහොමද යථාලාභ ලැබෙන විදිහට ලද දෙයින් සතුට වෙන්නේ කොහොමද ගිහියා? Tamanට ගෙනත් දෙන්න කෙනෙක් නැත්තම්. දැන් මෙතන හරියට පටලව ගන්න තැන. ලද දෙයින් සතුටු වෙනවයි කියලා ඇතැම් අය හරීම උකටලී වෙනවා, උදාසීන වෙනවා. අපි ඉතින් ওই තියෙන හැටියට ජීවත් වෙනවා. ওই ලොකු ලොකු දේවල්, වැඩි දේවල් වලට අපි දඟලන්න ඕනේ. ඒවෙන් තෘෂ්ණාව වැඩෙන්නේ, ඒවෙන් කෙලෙස් වැඩෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන ලද දෙයින් සතුටු වෙන්න කියලා එහෙම උදාසීන වෙනවා. එහෙම මේ වැරහැලි අඳගෙන කටුමැටි පැලක ඉන්නට කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ. එහෙමනම් ඉතින් ධනෝපායනය ගැන ගිහියාට දේශනා කරනකොට උපේන දේ හතරට බෙදලා يعني දෙකෙන් පංගුවක්ම නැවත නැවත ආයෝජනය කරන්න. හතරෙන් එකක් පරිහරණය කරන්න ඉතුරු කොටස තැම්පත් කරලා තියන්න. අර දෙකෙන් පංගුවක්ම මොකටද ආයෝජනය කරන්න කියන්නේ? ඒ ආයෝජනය කරන්න කියන්නේ නැවත නැවත උපයන්නට. ඉතින් එහෙනම් මේ ලද දෙයින් සතුට වෙනවා කියලා උදාසීන වීමක් උකටලී වීමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගිහියාට නිර්දේශ කරන්නේ. වෙහෙසිලා මහන්සි වෙලා උත්හාන වීරේ කය වෙහෙසවලා සිත වෙහෙසවලා තමන්ගේ බුද්ධිය ප්‍රඥාව මෙහෙवला ධාර්මික උපයන්නට ඕන ඒ උපයන දෙයින් දෙකෙන් පංගුවක් හැම විටම ආයෝජනය කරමින් නැවත උපයන්නට ඕන එහෙනම් මොකද ලද දෙයින් සතුට වෙනවා කියන්නේ ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ එහෙම කැප වෙනවා 100ට 100ක් හැබැයි ඒකෙන් අපට ලැබෙන්නේ 75 නම් ඒ 175න් තෘප්තිමත් වෙනවා නොලැබුණු 25 ගැන දුක් වෙන්නේ නැතුව. පැවිද්දාට 100%ක්ම අනුන්ගෙන් ලැබෙන නිසා ඒ ලද දෙයින් සතුටු වෙන්නට හිත හදා ගන්නට වෙනවා. ගිහියාට අනුන්ගෙන් ලැබෙන්නේ තමන් වෙහෙසෙන්නට වෙනවා. මේ වෙහෙස උනායි කියලා වෙහෙසෙන ප්‍රමාණයටම ලැබෙන්නේ නැහැ. එනම් බොහෝ දේ විවිධ හේතු නිසා විනාශ වෙන්නට පුළුවන්. හැබැයි ලැබෙන්නේ 175 නම් ඒකෙන් සතුටු වෙන්නට පුළුවන් වෙන්න ඕනේ නොලද 25 ගැන කනස්සලු නොවේ. එතකොට ඒ 25ත් අවශ්‍ය නම් ඒ 25ත් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් නැවත උත්සාහ කරන්නට ඕන. එතකොට පහවදා 180ක් ලැබෙනවා නම් ඒකෙන් සතුටු වෙන්නට ඕන. නමුත් ගොඩක් දෙනා කරන්නේ 175ක් ලැබුණට ඒ ලැබුණු 75 ගැන සතුටක් නැහැ. නොලද 25 ගැන තමයි තැවෙන්නේ. එතකොට ඔහු වෙහෙසිලා තියෙනවා, මහන්සිලා තියෙනවා, උපයලා තියෙනවා, ලැබිලා තියෙනවා. නමුත් ලැබිච්ච එක ගැන සතුටක් නැහැ. නොලැබිච්ච එක ගැන තමයි දුක් විඳින්නේ. පහවදත් මහන්සිලා තියෙනවා, උත්සාහ කරලා තියෙනවා, උපයලා තියෙනවා 80ක් ලැබිලා තියෙනවා. ලැබිච්ච 80 ගැන සතුටක් නැහැ. නොලැබිච්ච 20 ගැන තමයි දුක් වෙලා තියෙන්නේ. එතකොට ඒතරත් මුළු ජීවිත කාලෙම වෙහෙසිලා, ජීවිත කාලෙම උපයලා, ජීවිත කාලෙම ලබලා කිසිදාක සතුටින් ජීවත් වෙලා නැහැ. අතෘප්ති කරව. අසහනේ නොපිරුණු මනසින් ජීවත් වෙලා තියෙනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ඌන භවේ අතෘප්ති කරව තණ්හාවට දාස වෙලා ඒ නිසා ජීවිතේ සතුටක් නැහැ. ලැබිච්ච දේවල් ගැන සතුටක් නැහැ. හැම හැමදාම නොලැබිච්ච දේවල් ප්‍රාර්ථනා කර කර ඒවා ගැන විඳවලා. එතකොට පැවිද්ද අනුන්ගෙන් ලැබෙන දේ සතුටින් බාරගෙන ඒකෙන් තෘප්තිමත් වෙන්නට හිත හදා ගන්නට ඕනේ ලැබෙන ප්‍රමාණයට ලද දෙයින් හොඳ හෝ නරක හෝ අඩු හෝ වැඩි හෝ ලැබෙන දේ. එතකොට ගිහියා වෙහස මහන්සි වෙලා කැප වෙලා කටයුතු කරන්න ඕනේ. හැබැයි ඒ කැප වෙලා කටයුතු කළාම ලැබෙන දේ සතුටින් ජීවත් වෙන්නට පුරුදු වෙන්න. ඒක තමයි යථාලාභ සන්තෝෂය කියන්නේ. ඊළඟට යථා බල සන්තෝෂය. යථා බල කියලා කියන්නේ පැවිද්දාගේ පැත්තෙන් ගත්තොත් ආ මට මේවා පූජා කළා ඒ නිසා මං මේක පරිහරණය කරනවා කියලා එහෙම හරියන්නේ තමන්ට මේක ඔරොත්තු දෙනවද බොහොම රස ඕජාවෙන් යුක්ත වූ ආහාරයක් දෙනවා පූජා කරනවා හැබැයි දැන් මේක මට තියෙන අසනීප තත්ත්වයන් එක්කලා මගේ කාය ශක්තියත් එක්කලා මට මේක වළඳලා දිරව ගන්න පුළුවන්ද? දිරෙව්වට මේකෙන් මගේ නිරෝගීකම රැකෙනවා. එහෙම සැලකිලිමත් වෙන්න ඕන. කොච්චර දුරට මේක දායකයා සදහසිතින් පූජා කරන්න පුළුවන්. හාමුදුරනේ මේකත් වළඳන්න මේකත් වළඳන්න කියලා ගෙනත් දෙන්න පුළුවන්. පූජා කරන්න පුළුවන්. එතකොට හැබැයි මට ඔරොත්තු දෙනවද? ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට ආවාස සැනසුන් අනේ හාමුදුරනේ මේ ආවාසයෙන් පිළිගන්න මේ පන්සලත් පිළිගන්නට කියලා දෙන්නට පුළුවන්. එතකොට ඒවා ගොඩක් දෙනෙකුගේ යහපත වෙනුවෙන් නඩත්තු කරන්න පුළුවන් නම් ශිෂ්‍යකාරක ආදීන් හදලා ගැටලුවක් නැහැ. නමුත් එක පන්සලක නඩත්තුවක් කරගන්න බැරුව තවත් ඒවා බාර ගන්නට ගියොත් ලැබෙන නිසයි බාරගත්තේ කියලා හරි හන්නේ නැහැ. එතකොට යථා බල සන්තෝෂේ නැහැ. තමන්ගේ ශක්තියට ඔරොත්තු දෙන ප්‍රමාණයට නැතුව ඉන් ඔබට දේවල් බදාගත්තොත් ඒකෙන් සැහැල්ලු බව සතුට ගිලිහිලා යනවා. එතකොට තමයි මානසික ආතතිය, පීඩාව ඒ ඔක්කොම. එනිසා පැවිද්දා සැලකිලිමත් වෙන්නට ඕනේ. යථා බල සන්තෝෂේ තමන්ට ඔරොත්තු දෙන ප්‍රමාණය තේරුම් අරගෙන ආහාර පාන ගන්නවා නම් ඒ ආහාර පාන දිරව ගන්න පුළුවන් ප්‍රමාණය මොකද්ද? තමන්ගේ කායික ශක්තිය නිරෝගිකමත් එක්කලා කොච්චර ප්‍රමාණයකින් දරන්න පුළුවන්ද? යෝග්‍යද? ඒක හඳුනාගෙන පරිහරණය එතකොට අනිත් ඒවත් එහෙම තමයි යාන වාහන වාසස්ථාන අවශේෂ කීර්ති ප්‍රසාද තානාන්තර ඔය ඔක්කොම අපිට දෙන පමණට බාරගත්තොත් එහෙම ඉතින් නැවැත්ම සඳහා නෙමෙයි ඒවැයම පැටලි පැටලි ඉන්න තමයි වෙන්නේ. එතකොට අපිට මතක තියෙන්න ඕන සමාජ මෙහෙවරක් කරන්නත් ඕන ලෝකට උදව් කරන්නත් ඕන තනතුරු තානාන්තර දරාගෙන සේවයක් කරන්නත් ඕන හැබැයි මේ ඔක්කොම කරන්නේ කුමක් සඳහාද? නැවැත්ම සඳහා. හැබැයි එතනදී යම් විවිධත්වයක් තියෙනවා. දැන් මෙහෙම කියනකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන්. ඉතින් ආවල් හාමුදුරුවෝ මෙච්චර දේවල් තියෙනවා. ආවල් හාමුදුරුවන්ට මෙච්චර දේවල් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. අපිට එහෙම විනිශ්චය කරන්න බෑ. ඇයි බැරි? එක එක්කෙනාගේ ප්‍රාර්ථනා වෙනස් වෙන්නට පුළුවන්. සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනෙකුගේ ප්‍රතිපදාව අපි මුලින්ම පැහැදිලි කළානේ. පසුගිය සතියේ සිහිපත් කළානේ. එතකොට නැවැත්ම සඳහා තමයි පවත්වාගෙන යන්නේ. හැබැයි සම්මා සම්බුද්ධත්වයේ සඳහා නම් ඉලක්කගත කොටගෙන යන්නේ ඒ තනත්තාගේ පැවැත්ම විශේෂයි. ඒ ඒ පැවැත්ම ශ්‍රාවකයෙකුගේ පැවැත්මත් එක්ක සංසන්දනය කරන්න බෑ. ඊළඟට පච්චේක බුද්ධත්වය සඳහා නම් ඉලක්ක කරගෙන යන්නේ ඒතනත්තාගේ පැවැත්ම ඊට අනන්‍යයි. අනන්නේ වෙන්නට ඕන. ඊළඟට අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තත්වයක් ප්‍රාර්ථනා කරගෙන නම් යන්නේ උන්වහන්සේලාගේ හෝ ඒතනත්තාගේ පැවැත්ම ඊට උචිත වෙන්නට. එතකොට ඒ අවසාන භවයේ තමන්ගේ නැවැත්මත් එක්කලා තමන් කෙබඳු ආකාරයෙන්ද නවත්තන්නට යන්නේ. ඊට උචිත විදිහට ඒ පැවැත්ම සකස ගන්නවා. හැබැයි අපිට පේනවා නම් යම් කිසි දේවල් ඒ විදිහට බාරගෙන ලබාගෙන තනතුරු තානාන්තර ඒ ගොඩාක් දේවල් කරන්න ගිහිල්ලා අන්තිමට ඒව තුල නිකන් අතරමං වෙලා අවුල් වෙලා මුසපත් වෙලා සිත් ඇවුල් ඇති කරගෙන ගැටිලා හැපිලා සමාජයෙන් චෝදනා විඳලා අන්තිමට මානසික ආතතිය ඇති කරගෙන නිකන් Tamanටවත් Taman නැති තත්ත්වයට නිකන් එලව මෙලව නැතුව පටලව ගන්නවා නම් එතන තියෙන්නේ මග නොමග තේරුම් නොගැනීම. සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා කියලා කියාගෙන යන අය වුණත් ওই විදිහේ ව්‍යාකූල චරිත අපට පේනවා. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව තහවුරු වෙලත් නැහැ ඒ සඳහා මග හරියට හඳුනාගෙනත් නැහැ. තව සමහර භික්ෂුන් වහන්සේලා ඒ විදිහේ විශේෂ තානාන්තරයන් අපේක්ෂා කරනවා හෝ එහෙම වෙන්නට පුළුවන් සසුනක නමුත් මේ මෙලව ජීවිතයත් යම්කිසි කලබනාකරණයක් ඇතුව පවත්වන්නට පුළුවන් වෙන්නට. එතකොට ඒ විදිහට මේවා බොහොම ප්‍රවේශමෙන් අපි තේරුම් ගන්නට ඕනේ අපේ මිම්මෙන්ම විතරක් එකවර මනින්නට බෑ. ඒ ඒ පුද්ගල චරිත අනන්‍යයි. හැබැයි අනන්‍යතාවය තුළ පැහැදිලි දැක්මක් තියෙන්නට ඕන කොහෙටද මේ යන්නේ. ඉතින් දැන් ඔය తত্ত্বය පැහැදිලි කරන්නට බැරි වෙනකොට සමහරු වංචනික වෙන්නට පුළුවන්. ආ මම නවත්තලායි තියෙන. දැනට මම රහත් වෙලා ඉන්නේ. දැනට මම බුදු වෙලා ඉන්නේ. ඒ නිසා මට දැන් ප්‍රශ්නයක් නැහැ මේ මොනවා කළා. ඉතින් එහෙම කියන්නට යද්දී කොච්චර දුරට මග නොමග තේරුම් අරගෙන කටයුතු කරනවද කියලා ඒ පුද්ගලයාගේ පැවැත්ම තුළ තමයි ඒක තීරණය කරන්නට වෙන්නේ. එනිසා අනුන් කරන කියන දේ විනිශ්චය කරලා නිග්‍රහශීලීව අපි හොඳට මේ ගමන යනවා අනිත් අය එහෙම යන්නේ කියලා නිග්‍රහ කරන්න නෙමෙයි. දැන් මේ අරිවංශ දේශනාවේ අරිවංශ ප්‍රතිපදාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ අල්පේච්ඡව සන්තුෂ්ඨිතාවයෙන් යුක්තව ලද දෙයින් සතුට වෙලා මේ යන ගමන පිළිබඳව මේව අත්තුක්කංසේති නෝ පරං වම්බේති. අරිවංශ ප්‍රතිපදා බුදුහාමුදුරුව විශේෂයෙන් අවධාරණය කරනවා. Taman හුවා දක්වලා අනුන් හෙලා දකින්න නෙමෙයි මේ වැඩපිළිවෙල. අපි නම් බොහොම අල්පේච්ඡව කටයුතු කරන්නේ. අපි නම් භික්ෂුන් වහන්සේලා හැටියට බොහොම අල්පේච්ඡ අරහම්තුරන ඔක්කොම් බදාගෙන නිකන් දුක් විඳිනවා. මම නම් ගිහියෙක් හැටියට බොහොම සීමා සහිතව මගේ අවශ්‍යතා මම තේරුම් අරගෙන කටයුතු අර ගිහියෝ එහෙම නෙමෙයි අපිට එහෙම චෝදනා කරන්නට බෑ එහෙම චෝදනා කිරීම සඳහා නෙමෙයි මේ ප්‍රතිපදා එහෙම චෝදනා කරනවා නම් එතන ඇති අල්පේච්ඡ භාවයක් නැහැ අර ක්‍රිෂ්ණමූර්තිතුමා හොඳ කතාවක් කියන ඔය සම්බන්ධව යම් කිසි කෙනෙක් අමුඩයක් ගහගෙන කුඹුර කොටනවා එතකොට හොඳට ජේත්තුවට ඇඳ පැලඳ ගත්තු අය නියර උඩින් යනවා මගුල් ගෙදරක යන්න හරි හොඳට ඇඳ පැළඳගෙන ආභරණ දාගෙන එහෙම යනවා. එහෙම යනකොට අර කුඹුරේ අමුඩේ ගහගෙන කුඹුරු කොටන මිනිස්සයා අර දැකලා කල්පනා කරනවා අපි නම් එහෙම නැහැ. අපි බොහොම අල්පේච්ඡව කටයුතු කරනවා. අන්න බලපල්ලකෝ අර තියෙන සියලුම ආභරණ දාගෙන මේ ඇඳගෙන උජාරුවට යන හැටි මේ කාට පෙන්වන්නද මොනවා කරන්නද එහෙම අර තමන් ඉස්මතු කරමින් අනුන් හෙලා දකිනවා නම් ක්‍රිෂ්ණමූර්තිතුමා එක් තැනකදී අහනවා මොකක්ද එතන තියෙන අල්පේච්ඡතාව? එතකොට ඒ ඒ ප්‍රශ්නේ අහන්නේ ක්‍රිෂ්ණමූර්තිතුමාගෙන් තමා එතුමන්ගේම ශ්‍රාවකෙක් අහනවා දැන් සංසන්දනාත්මකව අහන්නේ ඉන්දියාවෙම හිටපු මහත්මා ගාන්ධි බොහොම සරල ජීවිතයක් ගත කළේ යන්තම් විලිවැහෙන්න ඇඳුමක් ඇඳගෙන සීතලට යමක් පෙරවගෙන ඒ විදිහටයි කටයුතු කළේ බොහොම ආදර්ශ සම්පන්න. ඉතින් ක්‍රිෂ්ණමූර්තිතුමා මහා ගැඹුරු දර්ශනයක් චින්තන විප්ලවයක් ඇති කරන්නට කතා කරනවා. හැබැයි අර ටයි කෝට් ඇඳගෙන ඉතින් අයි ඔබතුමාගේ කිසි අල්පේච්ඡ බවක් නැහැනේ කියලා ශ්‍රාවකෙක් චෝදනා කරනවා. ඒ චෝදනා කරනකොට ක්‍රිෂ්ණමූර්ති තුමා ওই කතාව කියන්නේ අර විදිහට අමුඩේ ගහගෙන කුඹුරු කොටන මිනිසයා හොඳින් අංගපරඳගත්තු මනුස්සයා දැකලා තමන් හොවා දක්වලා අනුන් හෙලා දකිනවා නම් එතන මොකද්ද තියෙන අල්පේච්ඡතාවය? ඒ නිසා අල්පේච්ඡතාවයේ තීරණය විය යුත්තේ තම තමන්ගේ තරහ තිරමට. ඒක තේරුම් ගන්න බැරිකම නිසා තමයි පහුගිය කාලේ අපි දැක්කේ අර අරගලයේ වෙලාවේ රටේ ජනාධිපති මන්දිරය කියලා කියන්නේ රටේ රජුගේ රටේ රජුගේ නිල වාසස්ථානේ. ඒක ඒතරත්තාගේ පුද්ගලික ධනයක් නෙමෙයි. ඒක රටක පෞරුෂය, රටක මහේශාක්‍ය බව, රටක ශක්තිය සහ ඒක මේ තනි පුද්ගලයෙකුට මෙච්චර කාමර මොකටද, මෙච්චර ලොකු කාමර මොකටද, මෙච්චර ලොකු ඇඳම් මොකටද? එහෙම කතාවක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ මේ නිලයත් එක්ක, තනතුරත් එක්කලා. එතකොට විදේශ රටවල් වලින් ඒ රටවල් වල නායකයෝ ආවන් පස්සේ එතකොට අපේ රටේ රජුරුවන්ගේ අපේ රටේ නායකයාගේ වාසස්ථානය නිල නිවාසය කියලා පොල්ලතු පළකට දෙක් කරගෙන යන්නේ. එතකොට දැන් මේවා මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙනකොට අර ඒ නිලයටපත් වෙච්ච පුද්ගලයාගේ ඒ පුද්ගලයාගේ දුබලකම් තියෙන්නට පුළුවන්. ඒවා වෙනම කතා කරන්න ඕන වෙනම හදාගන්නට. නමුත් ඒ තනතුරත් එක්කලා බැඳී පවතින ඒ නිල වශයෙන් ලැබෙන වරප්‍රසාද ටික එහෙම හදලා තියෙන්නේ මොකටද? රජෙක් හැටියට මට සිංහාසනය ඕන නැහැ. මට ආභරණ ඕන නැහැ. මට ඔටුන්න ඕනෙත් නැහැ. මම මෙහෙම කරන්නම් කියලා ගියාට කවුරුවත් රජෙක් හැටියට පිළිගන්න සූදානම් නැහැ. එමනම් ඉතින් වෙස්සලාගෙන ගියාමත් ගරු සත්කාර ලැබෙන්නට එපායි. රජු කියලා හඳුනාගත්තොත් බය නිසා සත්කාර කරනවා. නැත්තම් නැහැ. ඒතර එතනට අවශ්‍ය පෞරුෂය ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන දැන් මේ පැවැත්ම තුළ යථා බල සන්තෝෂය. Tamanට ඔරොත්තු දෙන ප්‍රමාණය. Taman රජෙක් නම් ඒ රජුට ඔරොත්තු දෙන ප්‍රමාණය. Taman සිටුවරයෙක් නම් සිටුවරයට ඔරොත්තු දෙන ප්‍රමාණය. Taman ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරික තත්වයට ඔරොත්තු දෙන ප්‍රමාණය. නිකන් අනිත් අය රවට්ටන්නට නෙමෙයි. හැබැයි ව්‍යාපාරික ක්ෂේත්‍රයක යන කෙනෙක් නිකන් මේ වැරහැලි ඇඳගෙන ගිහිල්ලවලා ව්‍යාපාර ගැන කතා කළාට කවුරුත් ඒතනත්තට ව්‍යාපාරය සඳහා සහාය වෙන්නේ නැහැ. එතකොට ඒකට ගැළපෙන විදිහට අඳින්න පළඳින්න පවතින්නට සිද්ධ වෙනවා. හැබැයි තේරුම් ගන්නට ඕන හඳුනා ගන්නට ඕන අපි කවර පදනමකද ඒවා කරන්නේ මේ සම්පත් පරිහරණය කරන්නේ මේ විදිහට අඳින්නේ මේ විදිහට පළඳින්නේ මේ විදිහට කටයුතු කරන්නේ මේ විදිහේ වාහනයක් පරිහරණය කරන්නේ කුමක් සඳහාද මොකද්ද මේකේ අරමුණ මොකද්ද මේකේ පරමාර්ථය ඒ පරමාර්ථය වෙන්න ඕන Tamanටත් අනුන්ටත් අන්තරායක් නොවන Tamanටත් අනුන්ටත් යහපතක් කළ හැකි වැඩපිළිවෙලක් දැක්මක් ඒ තුල තියෙන්නට ඕන එහෙම පවතිනවා නම් ගිහියෙක් හැටියට ඒ ගිහියා අද දහසක් උපයන කෙනා හෙට ලක්ෂයක් උපයන්නට සිටුවත් බුදුදහමට අනුව වරදක් නෑ නිවැරදි දැක්මක් ඇතිව. නිවැරදි දැක්ම කියන්නේ තමන්ගෙන් ප්‍රශ්න දෙකක් විමසන්නට ඕන. තමන්ගෙන් විමසිය යුතු ප්‍රශ්න දෙක තමයි මෙතෙක් දහසක් උපයපු මට හෙට ලක්ෂයක් ඕන වෙන්නේ කවර පරමාර්ථයක් සඳහාද? දැන් ලක්ෂ වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකටද? කවර අවශ්‍යතාවයක්ද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. මේ දහසක් උපයමින් ජීවත් වෙච්ච මට දැන් මේ තව වැඩිපුර 99000ක් ඕන වෙන්නේ මොකක් සඳහාද? ඒ කරන්න යන වැඩේ අර්ථ සම්පන්න වැඩක්ද? ඒකෙන් Tamanටත් ලෝකෙටත් හොදක් වෙනවද? ඒ ගැන ප්‍රත්‍යක්ෂ කරලා බලන්න. දෙවැනි කාරණේ තමයි මේ දහසක් උපයමින් හිටපු මම ලක්ෂයක් උපයන්න අමතර 99000ක් උපයන්නට කවර වැඩපිළිවෙලක්ද අනුගමනය කරන්නේ? ඒ වැඩපිළිවෙල ධාර්මිකද? ඒක Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවන වැඩපිළිවෙලක්ද? ඔය ප්‍රශ්න දෙකට සාධනීය වූ ධාර්මික පිළිතුරු Tamanට ඒවා නිකන් රවට්ට ගන්න සාධාරණීකරණය කරන්නට නෙමෙයි. අවංකව ඔය ප්‍රශ්න දෙකට සාර්ථක ධාර්මික පිළිතුරු Tamanට තියෙනවා නම් ඒ බඳු දැක්මක් ඇතිව නම් කටයුතු කරන්නේ අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් ඉපයීම බුදුදහමට අනුව ගිහියෙකුට වරදක් නෙමේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පටහැනි නෑ නිවන් මගට නැවැත්මට එය බාධාවක් වෙන්නේ නෑ බාධාවක් වෙන්නේ අර ප්‍රශ්න දෙක ගැන ධාර්මික දැක්මක් නැතිනම්. ඒ කියන්නේ දැන් මේ ඉතිරි 99000 මම උපයන්නේ කුමක් සඳහාද? ඒකට පැහැදිලි සාධනීය අවශ්‍යතාවයක් නැතිනම්. එතකොට අමුදරුවන් පෝෂණය කරන්න ව්‍යාපාර නගා සිටවන්න සමාජ සුබ සාධනයට සාසනයේ පැවැත්ම සඳහා කුසල් දහම් කරන්න මව්පියන් පෝෂණය කරන්න මේ කවර හෝ යම්කිසි ධාර්මික අවශ්‍යතාවයක් එහෙම නැතුව නිකන් අරයා වගේ වෙන්න මෙයා වගේ වෙන්න. එතකොට මං මං ඉහළට යන්න ඕන. තව මේ ඉන්න තත්ත්වෙන් එහාට යන්න ඕන. දැන් මම කෝටිපතියන් අතර දෙවණියට ඉන්නේ මං පළවෙනියා වෙන්න ඕන. එතකොට ඒවා ඒවා තනි කරම හැඟීම් වලට වහල් වේ. ඒවා තනි කරම තෘෂ්ණාවට වහල් වේ. කෙලෙස් වලට වහල් වේ. කාම සුඛයට ඇලීම. එතකොට තමන්ට දැක්මක් තියෙන්න ඕනේ. ඒ අමතර උපයන්නේ කුමකටද? ඒ උපයන දේ පරිහරණ ඒ ඉපීම සඳහා මොකද්ද කරන්නේ? උපයන දේ පරිහරණය කරන්නේ කුමක් සඳහාද? ඒ වගේම ඒ උපයන්නට මට ධාර්මික ක්‍රමයක් තියෙනවා. එහෙම ධාර්මික උපයන්න පුළුවන් නම් ඒක අර්ථ සම්පන්න විදිහට පරිහරණය කරන්න පුළුවන් නම් ඒකෙන් තීරණය වෙන්නේ මොකක්ද? ඒ තනත්තාගේ පරිමාව. එතකොට තමන්ගේ පරිමාව ඕනනම් පුළුල් කරගන්න පුළුවන්. එහෙනම් පුළුල් කළා කියලා වරදක් නැහැ. දැන් සාමාන්‍ය රජෙක් හැටියට ඉන්න කෙනා කල්පනා කරනවා මම සක්විති රජ වෙන්නට ඕන. ඉතින් සක්විති රජ වෙලා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? සක්විති රජ කෙනෙකුගේ ඉලක්කය විය යුත්තේ දහම ස්ථාපිත කරමින් දහමින් ලෝකය පැවැත්වීම. ඒ සඳහා මම කොහොමද එතනට යන්නේ? ඒ සඳහා තියෙන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඉතින් ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුගමනය කරලා දහමින් ලෝකය සුවපත් කරන්න, දහමින් ලෝකය පාලනය කරන්න එක රටක නෙමෙයි මුළු ලෝකෙටම ආධිපත්‍ය දරන්නට කටයුතු කරනවා කියන එක බෞද්ධ සම්ප්‍රදායට අනුව නැවැත්ම යට යන ගමනේදී අපරාධයක් නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ස්තූප හදලා ශරීර අස්ති කොටස් ඒ කියන්නේ ධාතු නිදන් කරලා වන්දනාමාන කළ යුතු අය අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සහ එකම ප්‍රතඥයා කවුද? සක්විති රජු. එතකොට ඔහු සෝවන් වෙලාවක් නැහැ. සෝවන් වෙලාවක් නැති වුණාට ඔහු මිය ගියාම ආදාහණය කරලා ඒ ශරීර අස්ති කොටස් ධාතු තැම්පත් කරලා සිව්මන් සන්ධිවල සතරමන් සන්ධිවල චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි. ඒ මොකටද? ඒ ඒ සංකේතය තුලින් අර ධාර්මික බවයි බොහෝ කාලයක් මහජනයා අතර පවතින. මේ දැහැමින් රජ කරපු කෙනෙක්, දැහැමින් රට පාලනය කරපු කෙනෙක්. ලෝකය පංචශීල ප්‍රතිපත්තිය ස්ථාපිත කරලා ඒ තුල ලෝකේ පාලනය කරපු කෙනෙක්. එතකොට අර ධාතු චෛත්‍යයට වඳින වඳින වාරයක් පාසා මිනිස්සු ඒ ප්‍රතිපදාව තුලට නැඹුරු වෙනවා. සංකල්ප ගොඩනගෙනවා. එහෙමනම් යම්කිසි කෙනෙකුගේ පරිමාව පුළුළු කිරීම වරදක් නෙමෙයි. ඒ පුළුල් කිරීම තුළ පරමාර්ථය කුමක්ද? ඒ සඳහා යන ගමන් මඟ මොකක්ද? ඒකයි වැදගත් එනිසා යත බල සන්තෝෂයයි කියලා කියන්නේ තම තමන්ගේ ශක්තිය හඳුනාගෙන තම තමන්ගේ ඉලක්ක හඳුනාගෙන තම තමන්ගේ ප්‍රමාණය හඳුනාගෙන තම තමන්ගේ ධාරිතාව හඳුනාගෙන තම තමන්ගේ අවශ්‍යතාවය හඳුනාගෙන ඊට ඔරොත්තු දෙන ප්‍රමාණයෙන් ඕන සම්පත් පරිහරණය කරන්න එහෙම නොවුනොත් ඒක පටලැවිල්ලක් වෙනවා විනාශයක් වෙනවා නැවැත්ම සඳහා අවශ්‍ය සැහැල්ලු බව සන්තුෂ්ටිය Tamanට ඉතිරි කරගන්නට බැරි වෙනවා අර අනවශ්‍ය බරක් කරපින්නා ගැනීම එතකොට දැන් මේ මේ යථා බල කියන එක එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. තරාතිරමෙන් තරාතිරමට වෙනස් වෙනවා. ඒක පැවිද්දෝ අතරත් එහෙමයි. මහානායක හාමුදුරුවෝයි සාමණේර හාමුදුරුවෝ නමකුයි එක වගේ ඉන්න ඕන කියලා නියමයක් නැහැ. උන්වහන්සේලා ගුණාත්මක වශයෙන් සාමණේර පොඩි හාමුදුරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්නට ඕන මහානායකහම්. ඒ වගේම ඇවතුම් පැවතුම් පැවැත්ම පෞරුෂය අනිත් අයට නායකත්වයේ දැරීම ඒ හැම දෙයකින්ම උන්වහන්සේ ඉහලින් ඉන්නට ඕනේ. හැබැයි ඉහළ බවත් එක්කලා උන්වහන්සේගේ සසර ගමන අවුල් කරගන්න නැති වෙන්නට උන්වහන්සේ පරිස්සම් වෙන්නට ඕන. එහෙම පටලැවුනොත් ඒක නැවැත්ම සඳහා යන ගමනක් නෙවෙයි. ඒ නිසා මේවා අපි සමබරව දකින්නට ඕන නිකන් ඊර්ෂ්‍යා සහගතව, द्वේෂ සහගතව එහෙම නැතුව මේ තමන්ම හරි අනිත් අය වැරදි කියන ආකල්පයක ඉඳලා දෘෂ්ටිගතිකව දේවල් බලන්නේ නැතිව අර හැමදේනම සම මට්ටමේ ඉන්නට ඕන කියන චින්තනයත් එක්කලා ඉතින් ඒ ඒ විදිහට එක එක කලින් කලට එනවනේ චින්තනයන් සමාජවාදී චින්තනය කියලා හැමෝටම එක හැන්දෙන්න ගන්නවා. හැමෝම එක එක විදිහට ඉන්නවා. ලෝකේ කවදාවත් එහෙම පවතින්නේ නැහැ. එහෙම පැවතිලා මේක පවත්වන්නටත් බෑ. එතකොට මේ ලෝකේ හේතුඵල ධර්මතාවයන් ක්‍රියාත්මක. මෙතන මොකද පුද්ගලයෙක් නැහැනේ, සත්වයෙක් නැහැනේ. මේ ධර්මතා උස් පහත් වෙන්නේ අදාළ හේතු ප්‍රත්‍යයන්ට. ඒතර ඒ යථාර්ථයේ තේරුම් ගත්තොත් තමයි අපිට අර ඊර්ෂ්‍යාව වෙනුවට ද්වේෂය වෙනුවට කුහකකම වෙනුවට ඒ වගේම මාන්නය වෙනුවට Taman හුවා දැක්වීම වෙනුවට අනුන් හෙලා දැකීම වෙනුවට අපට කෙලස් දුරු කරන මාර්ගයක් අනුගමනය කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි යථා සාරුප්ප සන්තෝෂය. යථා ලාභ කියලා කියන්නේ ලද දෙයින් සතුටු වෙන හැටි. යත බල සන්තෝෂය කියලා කියන්නේ ශක්ති ප්‍රමාණය මත සතුට වෙන ආකාරය. යත සාරුප්ප සන්තෝෂය කියලා කියන්නේ ගැළපෙන උචිත අනුචිත බව. දැන් භික්ෂුන් වහන්සේ ගත්තොත් ඒ භික්ෂුන් වහන්සේට බොහෝ දේවල් අනිත් අය ගෙනවිත් දෙන්නට පුළුවන්. හැබැයි මේක පැවිද්දෙක් හැටියට මට උචිතද? මගේ පරමාර්ථ වලට උචිතද? මගේ ප්‍රතිපදාවට උචිතද? එතකොට මේ මේ ප්‍රතිපත්තිය තුලත් වෙනස්කම් තියෙන්න පුළුවන්. පැවිදි වුණාය කියලා ඇතම් කෙනෙක් ග්‍රාමවාසී පැවිද්දන් ඇතම් කෙනෙක් ආරණ්‍ය වාසී පැවිද්දන් ඇතම් කෙනෙක් දුතාංගධාරී පැවිද්දන් ඒක දුතාංගධාරී පැවිද්දෙකුට අර ග්‍රාමවාසී සාමාන්‍ය පැවිද්දෙක් වගේ එහෙම කටයුතු කරන්නට යෝග්‍ය නැහැ දැන් මේක හොඳට මතු කරන තැනක් තමයි අර පදුම පුප්ප ජාතකය සහ පදුම පුප්ප සූත්‍ර දේශනාව. එක භික්ෂුන් වහන්සේ නමක් මේ ග්‍රාමවාසී පැවැත්ම ඒ කියන්නේ උන්වහන්සේ ගිහි ජීවිතයේ කම්කටොළු සහිතයි කෙලස් බහුලයි කියලා මහාන වුණා. මහාන වෙලා ග්‍රාමවාසී පැවිද්ද කර්කශයි එතන ගුණධම් වඩන්න පහසු නැහැ කියලා අරණ්‍ය ගත වුණා. දැන් උන්වහන්සේ අරණ්‍ය ගත වෙලා ගුණධම් වඩනවා. ඒ ආරන්නේ දිය පොකුණක් තියෙනවා නෙළුම් මල් වැවුණු. නෙළුම් විලා. ඒකෙන් තමයි උන්වහන්සේ පැන් ගන්න ජල ස්නානය කරන්නේ. දවසක් උන්වහන්සේ ජල ස්නානය කරන්න පොකුණට බැස්සට පස්සේ ලස්සන නෙළුමක් විකසිත වෙලා තියෙනවා. උන්වහන්සේ අර නෙළුම ළඟට ගිහිල්ලා ඒ නෙළුමේ සුගන්ධය ආග්‍රහණය කළා. එතකොට සුවඳ හොරා කියලා සද්දයක් ඇහුණා. උන්වහන්සේ වටපිට බැලුවා. කවුද කියලා විමසුවා. එතකොට ඒක దేవතාවෙක් පැනී හිටලා කිව්වා මම මමයි කිව්වේ. මම මේ ගහේ ඉන්න රුක්ෂ దేవතාව. එතකොට මේ හාමුදුරුවෝ අහනවා දැන් ඔබ ඇයි මට සුවඳ හොරා කියන්නේ? එතකොට దేవතාවා කියන ඔබ වහන්සේ සුවඳ හොරකම් කළා. ඔබ වහන්සේට අයිති වැඩක් නෙමෙයි කළේ. එතකොට මේ හාමුදුරුවෝ අහනවා ඉතින් දැන් මේ ගමේ මිනිස්සු ඇවිල්ලා මේකේ නාලා මේකේ වතුර වතුර බීලා නාලා ඊට පස්සේ මේකේ මලුත් කඩාගෙන කොලත් කඩාගෙන අලත් ගලවගෙන යනවා. එතකොට ඔබතුමාට පේන්නේ නැද්ද මේ මේක විනාශ කරනවා කියලා? ඒගොල්ලන්ට ඔබතුමා කියන්නේ නැනේ කවදාවත් සුවඳ හොරා කියලා. ඒගොල්ලන්ට අල හොරා, මල් හොරා, කොල හොරා කියන්නේ නැහැ. මම අනුන්ගේ දෙයක් ගත්තත් නෙමෙයි මේ අවකාශයට විහිදිලා යන සුගන්ධයයි මම මේ ආග්‍රහණය කරන්නේ. ඉතින් ඔබතුමා ඒක හොරකමක් හැටියටයිද දකින්නේ? එතකොට මේ దేవතාවා කියනවා නෑ. මෙතනදී අනිත් අය ගැන කතාවක් නෑ. මෙතනදී කතා කරන්නේ ඔබ වහන්සේ ගැන. ඔබ වහන්සේ ගිහිගේ ඉඳලා මහාන උනේ මොකටද? ඒ ගිහිගේ සම්බාධ සහිතයි කියලා. ඔබ වහන්සේ මහාන වෙලා ග්‍රාමවාසී ජීවිතය අත්හැරලා මේ ආරණ්‍යයට ආවේ මොකටද? වඩා උසස් විදිහට ගුණධම් වඩන්න කෙලස් දුරු කරන්න. ඉතින් එහෙම වෙලා මොකද්ද මේ කරන්නේ? සාමාන්‍ය ගම් දරුවෙක් වගේ. ඒ නිසා ගමේ මිනිස්සු ගැන කතාවක් නැහැ. මේ මිනිස්සු කොහොමත් එහෙම තමයි මිනිස්සුගේ ප්‍රകൃතිය. ඒ නිසා දරුවන් බලා ගන්න කිරිමවගේ වස්ත්‍රයේ තියෙන කැතකුණු ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒක කොහොමත් නිරන්තරයෙන් අර දරුවගේ මල මුත්‍ර වලින් වමනේ වලින් ඒක අපිරිසුදු වෙලා තියෙන්නේ. ආයේ ඒකේ පිරිසුදුකමක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා පිරිසුදුකම ගැන කතා කළ යුත්තේ පවිත්‍ර වස්ත්‍රයකයි. ඒ පවිත්‍ර වස්ත්‍රයේ පුංචි මඩපැල්ලමත් ලොකුවට පෙනෙනවා. ඒ නිසා ಗುಣධම් වඩන්නට කැපවෙච්ච කෙනාගේ ඒ සඳහා අදිෂ්ඨාන කරගත්තු කෙනාගේ අස්ලොම් අස්වලෝමයක් තරම් සූක්ෂම දෝෂේ පවා මහ වලාකුලක් වගේ ප්‍රකට වෙනවා. අනිත් අය ගැන මෙතන කතාවක් නැහැ. ඔබ වහන්සේගේ ප්‍රතිපත්තිය ගැනයි මේ කතා කරන්නේ. පස්සේ ඇත්තට මේ దేవතාව ඒක කරන්නේ අර හාමුදුරුවන්ට සංවේගය ජනිත කරන්නේ. පස්සේ හාමුදුරුවෝ කියනවා ඕ මට වැටහෙනවා මගේ දෝෂය එහෙනම් ඉතින් මං ගැන අනුකම්පා කරලා ඉදිරියටත් මගේ අඩුපාඩු තියෙනවා නම් මට කියා දෙන්න. එතකොට මේ దేవතාවා කියනවා ඔබ වහන්සේ මට මේ පඩි ගෙවනවද? ඔබ වහන්සේ මට කණ්ඩ දෙනවද? මේ අපිට වෙන වැඩ නැද්ද මේ ඔබ වහන්සේගේ අඩුපාඩු බල බල පස්සෙන් එන්න? නිසා තමන්ගේ අඩුපාඩු ඕන නම් තමන් හොයාගන්න. මම මේ දැක්ක නිසායි කිව්වේ. ඒ නිසා අපිට අපේ වැඩ තියෙනවා බලා ගන්න. තමන්ගේ අඩුපාඩුව තමන්ට දකින්න බැරි නම් කොහොමද නිවන් දකින්නේ? කියලා අතිශයින්ම රළු විදිහට උන්වහන්සේට සංවේගය ඇති කරලා නොපෙනී ගියා. ඉතින් ඒ దేవතාවගේ උත්සාහය සාර්ථක වුණා. පස්සේ අරහාමුදුරුව අතිශයින්ම සංවේගයටපත් වෙලා මං සැබවින්ම මේ ගමන ආවේ මේ සඳහා නේද කියලා සිහි කල්පනා උපදවාගෙන සති සම්පජාඤ්ඤය අවදි කරගෙන උන්වහන්සේ ගුණධම් වඩලා අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ සාරුප්ප රුචි යෝග්‍යතාවය ඒ ගැළපෙන ඒක මේ අනිත් අයත් එක්කලා සංසන්දනය කරලා හරියන්නේ. දැන් සමහර හාමුදුරුවොත් ඉන්නවා. අනිත් අයත් එක්කලා සසඳලා අපිට මානව හිමිකම් තියෙන්න ඕන. ඉතින් අපි කෙස් ටිකක් වැව්වහම මොකද? ඒ ඒක මොකක්ද ඇති වෙලා? ඒක ඒක මානව හිමිකම මට ඕනනම් කෙස් කපනවා නැත්තම් නිකන් ඉන්න. ඉතින් එහෙම කරගන්න පුළුවන් මේ සංස්ථාවෙන් බැහැරට ගිහිල්ලා. මේක ඇතුළට එනවනම් මේකේ අදාළ නීති රීති පද්ධතියක් තියෙනවා. ඒකට අනුගත වෙන්න ඕනේ. බැරි නම් යන්න ඕනේ. එතකොට මෙතනට ආවට පස්සේ ඒ මානව හිමිකම් තියෙනවා මට ඕන විදිහට කටයුතු කරන්න පුළුවන්. එහෙම කතන්දර යන මානව හිමිකම් තියෙන්නේ මානවයට. භික්ෂුවට තියෙන්නේ ඒ පැවිද්දාට අදාළ හිමිකම්. එතකොට මේ සාමාන්‍ය මානව තත්ත්වෙන් ඔබට ගිය තැනක් එතන තියෙනවා. ඉතින් එහෙමනම් අපිට කියන්න පුළුවන් මට තිරසනාගේ හිමිකමුත් ඕනේ කියලා. දැන් සුනකේකට පුළුවන් විහාරෙද, බණ මඩුවේද, මහපාරෙද, පොයේ දවසේද මිනිස්සු බලා ඉන්නවද, සිල්ගත්තු අයද, හාමුදුරුවෝ ඉස්සර ඌට මුකුත් ਵਿਚාරයක් නැහැ, ඌට ඕන දේ ඌ කරනවා. ඌට සරාගී සංඥාවක් ඇති වුණොත් ඌ එහෙමම ඒ ක්‍රියාවට යොමු වෙනවා. ඒතකොට දැන් අපි කියන්න ගත්තොත් එහෙම අර බල්ලට තියෙන නිදහසවත් අපට නැහැනේ. අපටත් ඒ නිදහස ඕනේ කියලා අපි උඩ පනින්න ගත්තොත් එහෙම ඒ තනත්තාටත් බලු වෙන්නටයි සිද්ධ වෙන්නේ. එනිසා අපි තේරුම් ගන්නට ඕන අපේ සාරුප්‍යතාවය. අපි අපි ඉන්න තැන මොකක්ද? ඒ ඉන්න තැනට ගැළපෙන දේ මොකක්ද? උචිත දේ මොකක්ද? අනුචිත දේ මොකක්ද? ඒතර මේ බටහිර ලෝකේ ඔක්කොම කරන කරන දේවල් අපට උචිතද? අපේ සංස්කෘතියක් තියෙනවා. අපේ අපේ ජාතික අනන්‍යතාවයක් තියෙනවා. එතකොට වෙනත් ආගම්වල අය කරන කරන ඒවා අපට උචිතද අපේ අපට අදාළ දහම බුදුදහම ඒ බුදුදහමට අදාළ දැක්මක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා අපේ ඉලක්කයක් තියෙනවා විමුක්තිය ඉතින් අද ලෝකෙ මේ විශ්වගම්මානයක් කියාගෙන අතනේවයි මෙතනේවයි ඔක්කොම කලවම් කරගෙන සංස්කෘතියක් නැහැ දහමක් නැහැ ජාතික අනන්‍යතාවයක් නැහැ දේශීය අනන්‍යතාවයක් නැහැ නෛතික අනන්‍යතාවයක් නැහැ. ඒ මොකක්වත් නැතුව නිකන් අච්චාරු වෙච්ච සංකර වෙච්ච පුද්ගල පිරිසක් තමයි අද ලෝකෙ තනින් තන විශේෂයෙන් මේ අපේ රට තුල. මොකද අනිත් මිනිස්සුන්ට මොකක් හරි නීතියක්වත් තියෙනවනේ. අපි මෙතෙක් කාලයක් රැකුනේ නීති වලින් නෙමෙයි. අපි රැකුනේ දහම, සංස්කෘතිය, සදාචාරය, දැක්ම, ගුණගරුක භාවය මේවත් එක්කයි රැකුනේ අපි. ඉතින් ඒ ටික බටහිර ආක්‍රමණත් එක්කලා උපක්‍රමශීලීව විනාශ කළාට පස්සේ දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? නීතිය විතරයි. නීතියට අනුගත වෙලත් එහෙම ලොකුවට පුරුද්දක් නැහැ. ඒ නැති වෙනකොට නීතියක් නැහැ, සංස්කෘතියක් නැහැ, දහමක් නැහැ, මොකක්වත් නැති જાතියක් බවට පත් වෙනවා. එහෙම කරන්නට තමයි අනිත් අයට ඕනකම තියෙන්නේ. අපි පෙර දිනකත් කිව්වා මේ අරගල සමග මේ රටේ උද්ගත වෙමින් පවතින తත්වය සංස්කෘතියට ගරු කරන්නේ නැති ජාතියට ගරු කරන්නේ නැති, දහමට ගරු කරන්නේ නැති, ආගමට ගරු කරන්නේ නැති, ආගමික නායකයින්ට ගරු කරන්නේ නැති, රටේ නායකයින්ට ගරු කරන්නේ නැති, වැඩිහිටියට ගරු කරන්නේ නැති, සදාචාරයට ගරු මේ මොකකටවත් නැවෙන්නේ නැති දඩබ්බරයෝ ටිකක් හදන්නට උත්සාහ කරනවා විවිධ සංවිධාන පුද්ගලයෝ කල්ලි විසින්. ඉතින් ඒක තමයි මේ විශ්වගම්මානේ අරකේ තියෙන ඒවයි මේකේ තියෙනවයි ඔක්කොම කලවම් කරගෙන අච්චාරු කරගෙන මිනව් නැතුව දඟලන එක. ඒක තමයි මානව හිමිකම. ඒක තමයි මානව නිදහස. කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක ඉතින් අර සුනකයා දිහා බලලා ඒ නිදහස මටත් ඕන කියපු එකේ අනික තමයි එතන වෙන්නේ. ඒ නිසා හැම විටම මේ නැවැත්ම සඳහායි අපි මේ පවතින්නේ. ඒ නිසා ඒක ගැළපෙනවද උචිතද? මනුස්සකමට උචිතද? එතකොට ගිහියෙක් නම් ඒ ගිහිකමට උචිතද? ඒ ගිහියා අතරත් තමන් මවක්ද පියෙක්ද? දරුවන් ලොකු මහත් වෙච්ච දරුවන් ඉන්න අම්මා කෙනෙක්ද තාත්තා කෙනෙක්ද? ඒ ඒ බඳු අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ගැළපෙනවද? තමන් ආච්චි අම්මා කෙනෙක්ද සීයා කෙනෙක්ද? එතකොට මේ ඇඳුම මට ගැළපෙනවද? මේ විදිහට හැසිරෙන එක මට ගැළපෙනවද? එතකොට ඒ විදිහට අපට තේරුම් ගන්නට බැරි වුණොත් එහෙම අවසානයේ එය සන්තුෂ්ටිය පිණිස නෙමෙයි සැහැල්ලු බව පිණිස නෙමෙයි ಗುಣ වැඩෙන්නට නෙමෙයි කෙලෙස් බරිත වෙලා මොසපත් වෙලා නිනව් නැති වෙන්නටයි ඒක හේතු ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ආර්යවංශ ප්‍රතිපදාව තුළ අවධාරණය කරන්නේ යතා ලාභ සන්තෝෂය ගැන ගිහියාත් පැවිද්දාත් සැලකිලිමත් වෙන්නට ඕන. යතා බල සන්තෝෂය ගැන ගිහියත් පැවිද්දත් සැලකිලිමත් වෙන්නට ඕන. යථා සාරුප්ප සන්තෝෂය ගැන ගිහියත් පැවිද්දත් සැලකිලිමත් වෙන්නට ඕන. එහෙම සැලකිලිමත් නොවුනොත් ඒ තනත්තාගේ ප්‍රතිපදාව ಗುಣ වැඩෙන කෙලස් දුරු වෙන වැඩපිළිවෙලක් නෙමේ ಗುಣ පිරිහෙන කෙලස් වැඩෙන නිනව් නැති ගමනක් වෙනවා. එහෙම නොවෙන්නට හැම විටම අපේ ඉලක්ක පරමාර්ථ හඳුනාගෙන පැහැදිලි දැක්මක් ඇතිව මේ පැවැත්ම පවත්වාගෙන යන්නට ගිහියාත් පැවිද්දාත් දක්ෂ වෙන්නට ඉතින් තව මෙහි කතා කළ යුතු ගොඩක් කාරණා තියෙනවා. අපි ලබන සතියේ ඒවා පිළිබඳව කතා බහ කරමු. දැන් 8යි කාලයි වෙලාව. ඒ නිසා අපි දේශනය කොටස මෙතනින් නිමා කරලා අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ලබන සතියේ අපි මේ නැවැත්වූ තැන ඉඳලා මේ ආර්ය වංශ ප්‍රතිපදාව පාදක කොටගෙන මේ කාරණා ටික ඉදිරියට කතා කරලා ඊළඟ සතියේ තවත් කරුණු අනුපිළිවෙලින් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා.